උගව දෙනෙක් විවිධ පැති වලින් ඉදිරිපත් කරනවා. ඒක විශේෂයෙන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ දේශනා කරපු අවස්ථාවක ඉදිරිපත් කරගන්න එකත් හොඳයි. ඒ වගේම භාවනා කරපු කීප දෙනෙක් ප්‍රශ්න නගනකොට පෞද්ගලිකවත් ඇවිල්ලා මතු කරා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ලිඛිතව තියෙන මේ සියලු දෙනාගේම අදහස් වල සම්පින්ඩනයක් කියලා. ඒ නිසා ඒක මේ පැහැදිලි කර දෙන්නේ නම් මැනවි කියන එක මාත් පිළිගන්නවා. ඉතින් මේකෙදී අපි ධම්මවිචේ පැත්තෙන් බලනකොට යම් තාක් අරමුණක් පෞද්ගලික ලක්ෂණ පේන්න තියෙන තාන් තියනවා නම් ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් වෙනවා පිම්බීම හැකිලීමෙන් වෙන් වෙනවා වම තැබීම දකුණු තැබීමෙන් වෙන් වෙනවා ආදී වශයෙන් අරමුණක ඒවට කියනවා පච්චත්ත ලක්ෂණ කියනවා පෞද්ගලික ලක්ෂණ කියනවා මේ විදිහට එක එක නම් තියෙනවා මේ සේරම පවතින තාක් භවනා බොහෝම ලදරුයි ලපටි එච්චර දියුණු නැහැ භාවනාව එක අරමුණ දිගේ බොහෝ වෙලා යනකොට ඕනෙම අරමුණක මෙන්න මේ පෞද්ගලික ක්ෂණ වල තියෙන සීමා මරියාදාවල් කැඩිලා සියල්ලම සම තත්වයටපත් වීම තමයි මේ භාවනා අත්දකින්න බාධා කරදර වලින් තොරව භාවනා සිදු වෙනකොට සිදු වෙන දේ වෙන විදිහට කියනවා සතිය සමාධිය මතුවෙන්න මතුවෙන්න පෞද්ගලික ලක්ෂණ වල ගෙවා දැමීමත් අරමුණු වල තියෙන පොදු ලක්ෂණ මතුවීමත් සිදු වෙනවා මේකට කියනවා සතිය පැත්තෙන් කතා කරනකොට මේකට කියනවා අරමුණු සමරස වීම කියලා. අරමුණු ඔක්කොගෙම රසය සමාන වෙලා යනවා. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් කතා කරනකොට කියනවා අරමුණක තියෙන ස්වභාවික ලක්ෂණ ගෙවිලා සන්තති ලක්ෂණය මතුවීම කියලා. අතරම එක එක ගුණයට සම්බන්ධ කරලා මේවා කියන්න පුළුවන්. වීර්ය පැත්තෙන් කියන්න පුළුවන්, සද්ධා පැත්තෙන් කියන්න පුළුවන්, ප්‍රඥා පැත්තෙන් කියන්න පුළුවන්. ඔය සතියෙන් කියනවනම් කියන්නේ සතිය අරමුණු සමරස වීම. ධම්මවිචේ පැත්තෙන් කියනවනම් කියන්නේ ස්වභාවික ලක්ෂණ අයින් වෙලා සන්තති ලක්ෂණේ මතුවීම කොහොම හරි මේක භාවනා ජීවිතයේ හොඳ සම්දිස්ථානයක්. ඒ වගේම මායාකාරී තැනක්. ඒ වගේම විවිධ කට්‍ය විවිධාකාරයෙන් අත්දකින්න තැනක්. මේකට මම මෙහෙම කියන්නම්. එතකොට මේක මේ ලෞකික දෙයකට සම්බන්ධ කරලා කිව්වහම තේරුම් අරගන්න පුළුවන් වෙයි. මගේ යාළුවෙක් හිටියා නෑ මේක ඒ කතාව නෙවෙයි. මේක ඇමරිකාවල කරපු එක්ස්පෙරිමන්ට් එකක්. ඒක දැනට ප්‍රසිද්ධ කරගෙන යනවා. ඔය ඩැනියල් බ්‍රවුන්, ඩෑන් බ්‍රවුන් කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා ඒ කරපු දේශනයක් මම ඇහුවා. ඒ කට්ටිය ඒ ඇමරිකාවේ මැසචුසෙට්ස් වල තියෙනවා ඔය ඉන්සයිඩ් මෙඩිටේෂන් සොසයිටි කියලා බොහොම මේ විපස්සනා භාවනා පිළිබඳව හුඟක් පැරණි ස්ථානයක් දැන් අවුරුදු 30ක් 40ක් විතර පැරණි. ඒ අවුරුදු 20ක්ම දැන් විපස්සනා කරපු කට්ටියගේ සාර්ථක වෙච්ච කට්ටිය යොදලා කරපු පරිේශන රාශියක් ගිහලා දැන් ඔක්කොම එළියට එන වෙලාව. ඉස්සෙල්ලාම කරපු දේශනාවකදී පිටපතක් මට හම්බුණා ආභාග්‍යයට වගේ මයි ළඟ දැන් ඒ පිටපත නැහැ. මට මතකයි සිද්ධිය ඒකෙදි කියලා තිබුණා ඒ පරිේශන සඳහා ඉදිරිපත් වෙන පරිේශන තෘෂ්ණාව තියෙන හොඳ මේ පරිේශන වලට කැමති තරුණ තරුණිය පිරිසකට කියලා තියෙනවා අපි මේ භවනා සම්බන්ධ කරලා පරිේශන වගේක් කරන්න හදන්නේ අනිවාර්යයෙන්ම කතෝලික ආගමෙන් මුස්ලිම් ආගමෙන් ශීඛ ආගමෙන් Hindu ආගමෙන් බුද්ධ ආගමෙන් තම තමන්ගේ ආගම අදහන ඒක ගෞරව කරන ඒකට කැමැති කට්ටිය ඉදිරිපත් වෙන්නයි කියලා. ඉදිරිපත් වෙලා ඒ ඔක්කොටම දීලා තියෙනවා මේ උපදේශ. ඒ කියන්නේ තම තමන්ගේ ආගමේ ඇදහිල්ලයි. නමුත් උපදේශ එකයි. උපදෙස් දීලා මම හිතන්නේ ආනාපාන සතිය තමයි හුඟක් වෙලාට ඒගොල්ලෝ ගන්නේ. කොහොම හරි මේ භාවනා කරලා ඒගොල්ලෝ මෙන්න මේ පොදු තැනට ගේනවා. ඔය කියන ආනාපාන නොපෙනෙන තැනට යනකම් කල් දෙන හොඳට භාවනා කරන කල් නෝ උපදේශ දීලා හරි මේ කරලා ඒ පොදු තැනට ආවට පස්සේ ඒකට සාදර කරනවා. මේක බය වෙන්න දෙයක් නෙමේ හැටි අරමුණේ ඇතුළේම පිටුවේම පේන්නේ නැතු යනවා. නමුත් හොඳට හිත කෙලින් තියෙනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම කරන එක නැගේ පිම්බීම හැකිලිම දෙක අතර වෙනස නැති වෙන නමුත් උදරයේ හිත තියෙනවා බලාගෙන ඉන්න පුළුවන්. ආන්නේම කර කර ඉන්නකොට සාදර වුණාම මේකට සාදර වෙන්නේ නැත්නම් දාලා ගහලා යනවා මේ භාවනා විවර වෙලා අරමුණු නැති වෙලා නිින්දට වැටිලා බය වෙලා යනවා. නමුත් ළඟ ඉඳලම කිව්වොත් මේක වටින දෙයක් කරන්නයි කියලා ඒගොල්ලෝ ඊට පස්සේ අර ඒකට සාදුරුනහම වෙන්නේ හිත පිපෙන්න පටන් ගන්නවා අමුතු පැත්තකින්. මේ ප්‍රඥප්ති වලින් තොරව හිත මේ પરමාර්ථ ධර්ම දිගේ ඉදිරි පියවර යන්න පටන් අරගත්තාම බුදුමාකාර භාවනා ගැම්මක් එනවා. මේක දිගට කරගෙන යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. කවදාකවත් නොගිය පැත්තකට දැන් හිත වැඩෙන බව තේරෙනවා. ඉතින් මේ සෑම දිනෙකගේ මේ தත්ත්වයටපත් වුණාට පස්සේ ඒගොල්ලන්ගෙන් අහලා තියෙනවා දැන් මේ මොකද උනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අරමුණක් දුන්නා. ඒ අරමුණ ওই තනරටම ගෙවුණා. ගෙවුණාට පස්සේ බය වෙන්නේ ඔතනම ඉන්න කියනවා. පැය දෙක තුන පුරුදු කරනවා. අනිත් දවසේ තක්මන් කරලා ආයෙ කරනවා. කරලා කරලා ගියාට පස්සේ හොඳට පේනවා. මුහුදට මුහුද මැදට ගිහිල්ලා මුහුදට අවු වැටලා තියෙන වෙලාවේ රැළ දිහා බලා ඉන්නවා. ඔය නලිය නලිය නලිය නලිය තියෙනවා. එහෙම නැත්නම් මිරිඟුවක් දිහා බලා ඉන්නවා වගේ. එහෙම නැත්නම් කාන්තාරයකට ගිහිල්ලා කාන්තාරේ මිරිඟුව පේන වෙලාව වගේ. දිගට පේනවා. මේකට සාදර වෙච්ච ගමන් ඔය දර්ශනේ ලඟ වෙන්න පටන් ගන්නවා. ලඟ වෙලා ලඟ වෙලා ලඟ වෙලා ලඟ වෙලා වහයලා ගන්න මට්ටමට එනවා. ආවට පස්සේ ඒගොල්ලන්ගෙන් අර්ථකථනය අහනකොට ඒ Hindu ආගමේ කෙනා කියලා තියෙනවා මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ මට තේරෙනවා අපේ පොතේ ලියලා තියෙනවා මේ ලෝකයේ තියෙන මේ බ්‍රහ්මන් කියන ශක්තිය කවදාවත් උපදින දෙයක්වත් නෙවෙයි මරණ දෙයක්වත් නෙවෙයි දෙකකුත් නැහැ නැති තැනකුත් නැහැ ඕනම දෙයක් මතුවෙන්නේ මේකෙන් මේ ශක්තිය අපේ පොතේ සඳහන් කරලා තියෙනවා අපි මෙතෙක් කල් දැක්කේ නැ දැන් දැක්කා මේක මූලික ශක්තියක් හැමතැනම තියෙනවා භවනා කරක් තියෙනවා නැතත් තියෙනවා යන්න පුළුවන් කලාතුරකින් මේකෙන් තමයි සෑහෙන ශබ්ද රූප ගන්ධ රස ඔක්කොම වෙන්නේ මේ මූල ශක්තිය එතන මම ඒ මූල මේ ශක්තියට ප්‍රභවයට ලං වුණා අනේ මම මේ පරිශීලන ගත්තට බොහොම ස්තුතිවන්ත වේවා මට හම්බුනේ ලොකු ලාභයක් කියලා එතකොට දේව නිර්මාණවාදයේ තියෙන ආගමකට ගියාම කියනවලු අපේ ආගමේ සඳහන් කරලා තියෙනවා omnipotent omnipresent දෙවි කෙනෙක් මූල ශක්තියක් මෙතෙන්ද ගිය කෙනාට ඕක තමයි ඔය හම්බෙන්නේ. ඒක හරි ආලෝකමත් දෙකක් නෑ එකයි තියෙන්නේ. මම ඉපදෙන්න ඉස්සෙල්ලත් තිබුණා මැරුණට පස්සෙත් ඕක තියෙනවා. මේ ශක්තිය දිගටම පවතිනවා මම මේකට සම්බන්ධ වෙනවා බොහොම ස්තුතියි. මට හරි ලොකු ලාභයක් වුණේ කියලා. ඒකට Hindu කට්ටියට ගියාමත් කියනවලු ඕක කුරාණේ සඳහන් කරලා තියෙනවා අපේ නබි නායකතුමා ගුහාවේදී ඕක තමයි දැක්කේ. ඕක තමයි මූල ශක්තිය. ඕක තමයි අදහන්න කියන්නේ කියලා. ඒ හැම කෙනෙක්ම මේක මේ Taman දකපු විශාලම මේ ළඟාවීමක් මේ ලොකු ජයග්‍රහණයක් නැත්නම් මම නෑ හුදු මූල ශක්තියට මම ගියා කියන එක දේශනා කියලා තියෙනවා. බෞද්ධයා ගාවට ගියාට පස්සේ කිව්වලු අපේ බුද්ධ ධර්මය කියලා තියෙන ඔතෙන්දි රැවටෙන්න එපයි කියලා ඔතනින් එහාට තමයි විපස්සනාව තියෙන්නේ ඕක අල්ලන්න එපයි කියලා තියෙනවා කියලා කිව්වා. ඔතෙන්දි විපස්සනා උපක්ලේශ මත වෙනවා. අහුවෙන්න එපා. ඔතනින් එහාටයි භාවනාව තියෙන්නේ කියලා තියෙනවා. ඉතින් අරයා විස්තර කරලා දීලා තියෙනවා. අනික් සෑම කට්ටිය මේක ඒ කට්ටියගේ නිෂ්ඨාව කිව්වට බෞද්ධයා වැඩේ පටන් ගන්න ඕන ඔතනින්. නිසා ඔතෙන්ට එනකන් අපේ ළඟ මේ තියෙන නෑදෑකම් මේ ප්‍රඥප්ති හොඳ නරක බඩු දේවල් වස්තු ගෑනු පිරිමි පණ ඇති පණ නැති කියන සෑම හොල්මනක්ම වැඩ කරනවා. ඔතෙන්ට ගියාට පස්සේ මොකක්වත් නැහැ හුදු ශක්තියක් පේනවා. පුදු ප්‍රභවයක් පේනවා. ඒකාකාරිය ඔහේ තියෙනවා. අපි ඉපදෙන්න ඉස්සලා පටන් ගත්ත වැඩක් මෙලියේ. අපි මැරුණත් ඕක තියෙනවා. ඕකේ දෙකක් නැහැ. එක රිත්තක් තියෙනවා. මට ඕක වැඩි කරන්නත් බෑ. මට ඕක අඩු කරන්නත් බෑ. බලහන් ඉන්න බැරිකම විතරයි තියෙන්නේ. මොකද එකයි. ඉතින් ඒකට සරුවචනන්සේ දේශනා කළා තියෙනවා. ඔකට සාදර වෙනකොට ලොකු ආධ්‍යාත්මික ඇතුළත පිබිදීමක් ඇති වෙනවා. මම මේ මූල ශක්තිය දැක්කා කියලා. නමුත් තාම නෑ වැඩ ඉවර වෙලා. දැන් තමයි අපි විපස්සනා ශාස්ත්‍රයට ඇතුල් කරලා ඒ කියන්නේ දැන් මේ අමුතු පරණ පුරුදු ළමා භාෂාවක් නෙවෙයි දැන් ඇත්ත සෙල්ලම්පත්තු වෙන නෙමෙයි ඇත්තපත්තු වෙන වෙලාව. සෙල්ලම්පත්තු වෙනකොට අපි සෙල්ලංගික පොල් කට්ටකට වැලි අරගන්නේ කරන්නේ. දැන් නෑ. දැන් නියමපත්තු වෙන වෙලාව මෙන්න මේකට ලෑස්ති වෙන්න තමයි අපි සීලයක් රකින්න ඕන කරන්නේ. මේකට කරන්න තමයි අපි සමාජයක ස්ථිරසාර භාවයක් ඕන කරලා තියෙන්නේ. මේකටත් අභියෝග කරන්න තමයි උපේක්ෂා මේ විපස්සනාවක් ඕන කරන්න. මේක බදාගත්තොත් ඔතන අවුල්. දැන් මෙතන ප්‍රශ්න නගන්නේ බදාගන්න එක නෙමෙයි බය වීම. දැන් තියෙන මෙතෙන්දි ගියාම මොකද කරන්නේ කියන්නේ. ඒ නිසා ගුරුවරු කියලා දෙන්නේ මේක හුරු කරන්න. උදෙත් හුරු කරන්න, දවලුත් හුරු කරන්න, පරියන්කෙත් හුරු කරන්න, සක්මනේත් හුරු කරන්න, එදිනදා වැඩ කරනකොටත් හුරු කරන්න. එතකොට පේන්න පටන් අර ගන්නවා. මේක නැති තැන තමයි ඉඳුරන් වැඩ කරන්නේ මේක නැති තැන තමයි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තියෙන්නේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නැති අවදි භාවය යනකොට උතන තමයි හිත යටින්